ප්‍රතිපත්ති සාකච්ඡාවට ඉතාම අඩුවෙන් යොමු වෙච්ච මැතිවරණයක් මේ. ප්‍රතිපත්තිය කතා කරන්න තරමටවත් දේශපාලනේ ඉතුරු වෙලා නැති නිසා හොඳ පාර්ලිමේන්තුවක් හදාගමු කියන සරල මාතෘකාවකට දේශපාලනේ ගිහිල්ලා තියෙනවා. දැන් හුඟක් අය කියන්නේ මොකක් කොයි පක්ෂයෙන් හරි කමන්නේ හොඳ මිනිස්සු ප්‍රතිපත්ති හැබැයි අද රටේ දේශපාලනය මේ ඌනනය වෙලා තියෙනවානේ. ඒ කියන්නේ ඇවිල්ලා තියෙනවා හොඳ පාර්ලිමේන්තුවක් හදාගන්න. කොයි පක්ෂයෙන් හරි කමන්නේ හොඳ අය එවන්න. ඔතෙන්ද ඇවිල්ලා තියෙනවා. මේ මේක ඇත්තටම එක පැත්තකින් ගත්තොත් පහුගිය කාලේ වෙච්ච කුණු වීමේ ප්‍රතිඵලය. දේශපාලන රට ඇතුලේ කුණු වීමේ ප්‍රතිඵලය තමයි අනේ කොයි පක්ෂයෙන් හරි මේ හොඳ මිනිස්සු ටිකක් එවන්න කියන තැනට දේශපාලනේ ඇවිල්ලා තියෙන්නේ.